අනුප්‍රවාදයේ අනුපහේ ප්‍රතිසංස්කරණයක් කරනවා කිව්වා. ධනමානී ආන්දෝලන විවස්ථා සංශෝධනයක් කියනවා කිව්වා. ඉනලා විලාය බලලා කම්මුතු කරනවා කිව්වා. යහ පාලන ජනාධිපතිතුමා ඇති කරනවා කිව්වා. මොකද ආලාපාන වලින් නැවිනම් මොකද ආලාපාන වලින් මේ අවුහුව ගෙනාවේ අපි කිව්ව මේ අවුහුව මේකේ ඉන්නවා ජනාධිපති තුන් දෙනෙයි මෛත්‍රීපාල හිරිදේන සංතිකා ගුණාන්තුංග රවි වික්‍රමසිංහ ආර්යවර්ණ